ඒවමේව කෝ භික්කවේතා භික්කුණියා නන්දකස්ස ධම්ම දේශනාය අත්තමනෝචේව පරිපුන්න සංකම්පෝති සතු ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානම්ව සිටින්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ සලායතන වර්ගයේ තිබෙන නන්දකෝවාද සූත්‍ර දේශනාව නන්දක කියලා කියන්නේ පින්නතුනි මේ සූත්‍ර දේශනාව පුරාවටම කතා කරන සාමින් වහන්සේගේ නම. ඕවාද කියලා කියන්නේ අවවාද. එතකොට නන්දක ඕවාද නන්දකෝවාද. නන්දක කියන සාමින් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට දුන්නු අවවාද. සඳහන් වෙන සූත්‍ර දේශනාවක් තමයි මේ දේශනාව. මේ දේශනාව ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක බුදුරජාණන් වහන්සේට කිරි දුන්න පුංචි අම්මා ප්‍රජාපති ගෞතමිය භික්ෂුණීන් වහන්සලා 500ක් එක්ක දවසක් වැඩම කළා ජේතවනාරාමයට බුදුහාමුදුරන්ට කිරි දුන්න පුංචි අම්මා මාමයා දේවියගේ නංගී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මහාමායා දේවියෙක් කුසේ ඉපදෙනකොට මහාමායා දේවියගේ වයස අවුරුදු 45යි. එදා බෝසතාණන් වහන්සේ තවුත්සා දිවි ලෝකෙ ඉඳගෙන බැලුවේ මගේ අම්මට ජීවත් වෙන තව දවස් කීයක් තියෙනවද කියලා. දවස් 300කුත් දවස් 7ක් මහා මායා දේවියට ආයුෂ තියෙන බව දැනගෙනයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මව පුතේ පිළිසිඳගත්තේ. ඒ වුණාට පින්නතුන්ට මතකයි දවස් 7ක් යනකොට මහමායා දේවිය නැති වුණා. ඒ මව කුසේ තවත් දරුවෙකුට උපදින්න වාසනාව නැහැ. අනිත් එක තමයි ඒ ගර්භාෂය තුළ එහෙම නැත්නම් ඒ මව කුසේ තවත් දරුවෙකුට උපදින්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසායි දවස් 7ක් යනකොට ඒ මව කලුරිය කරන්නේ. ඒ මහමායා දේවිය කලුරිය කරාම ප්‍රජාපති ගෞතමිය තමයි බුදුහාමුදුරන්ට කිරි දුන්නේ. ඒ කිරි දුන්න පුංචි අම්මා මහන වුණා. දැන් තනියෙන් නෙවෙයි බුදුහාමුදුර බලන්න එන්නේ 500ක් භික්ෂුණීන් වහන්සේලාත් එක්ක. එන්නේ කොහාටද? ජේතනාරාමයට. ඒ ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කිව්වා ආනන්ද මේ භික්ෂුණීන්ට බණ කියන කටයුත්ත හැමදාම මට කරන්න බෑ. ඒ නිසා මම කියන්නේ බුදුරජාණන් වහන්සේ අපි හිතමු සතියේ දවස් 7 නම් ඒ දවස් 7ට 7 නමක් බුදුහාමුදුරුවෝ උපත් කරලා තිබුණා. කාට බණ කියන්නද? භික්ෂුණීන්ට බණ කියන්න. ආනන්දහන්ට කතා කරලා බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද අද බලන්න කාටද භික්ෂුණීන්ට බණ කියන්න තියෙන්නේ එදා નિયમિતව තිබුණේ නන්දක කියන සාමීන් වහන්සේට නන්දක හාමුදුරුවන්ට එන්න කියන්න කිව්වා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ පන්සල පුරාම බැලුවා නන්දක හාමුදුරුවෝ නෑ බුදුහාමුදුරන්ට කිව්වා බුදුහන් නන්දක හාමුදුරුවෝ නෑ කියලා නෑ ආනන්ද කොහේ හරි ඇති හොඳට බලන්න කිව්වා හිටියා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා ආනන්ද නන්දකට එන්න කියන්නේ. නන්දක හාමුදුරුවෝ වැඩියා. වැඩියාම බුදුහාමුදුරුවෝ මතක් කළා නන්දක අද ඔබේ දවස. ඔබේ දවස කියන්නේ භික්ෂුණීන්ට බණ කියන්න තියෙන්නේ අද ඔබටයි. එනිසා බණ කියන්න කිව්වා. නන්දක හාමුදුරුවෝ බුදුහාමුදුරුවනේ මම බණ කියන්නම් භික්ෂුණීන්ට. හැබැයි ජේතවනාරාමේ නම් බෑ කිව්වා. ජේතවනාරාම බණ කියන්න බෑ කිව්වා. ඇයි කියලා ඇහුවා. වෙන මොකුත් හේතුවක් නෙවෙයි පින්නතුනි දැන් ප්‍රජාපති ගෝතමී තෙරණිය ප්‍රධාන 500ක් භික්ෂුණීන් අතර ඉන්නවා නන්දක සාමීන් වහන්සේගේ ගිහිකල පුරාණ පාද පරිචාරිකාව. ඒ කියන්නේ ගිහිකල භාර්යාව. මේ 500 කවුද පින්වත්නි? පින්නතුන්ට මතක ඇති රෝහිණී නදියේ ජලය බෙදා ගන්න බැරුව ශාක්‍ය වංශයයි කෝලී වංශය අතර යුද්ධයක් පටන් ගත්තා. ඒ යුද්ධෙට ශාක්‍ය වංශෙන් කුමාරවරු 500යි ශාක්‍ය වංශ කියන්නේ බුදුහාඳුරගේ වංශේ කෝලී වංශෙන් කුමාරවරු 500යි. යුද්ධෙට වතුරකට යුද්ධ කරන්න ආවේ රෝහිණී නදියට. මේ බව ආරංචි වුණ බුදුහාමුදුරුවෝ රෝහිණී නදියට වැඩම කළා. වැඩම කරලා දෙගොල්ලොට බණ කිව්වා. බණ කිව්වහම යුද්ධ කරන එක නැමැත්තුව දැන් ශාක්‍ය වංශයෙන් කුමාරවරු 500ක් යුද්ධයට ආවා. හැබැයි ආපහු ගෙදර ගියේ නෑ. කාත් එක්කද ගියේ? බුදුහාමුදුරුවොත් එක්ක. බුදුහාමුදුරුවොත්. එතකොට ඒ බුදුහාමුදුරුවොත් එක්ක නැත්නම් රෝහිණී නදියේ ජලය බෙදා ගන්න බැරුව ශාක්‍ය වංශයෙන් යුද්ධයට ආපු කුමාරවරු 500 එක්කෙනෙක් තමයි කවුද? නන්දක නන්දක හාමුදුරුවෝ. එතකොට ඒ 500 කුමාරවරු 500 බුදුහාමුදුරු ළඟ මහාන වුණා. කුමාරිකාවරු 500ක් ප්‍රජාපති ගෞතමිය ළඟ පැවිදි වුණා. එතකොට නන්දක හාමුදුරුවන්ගේ ගිහි කල භාර්යාව දැන් භික්ෂුණියක්. අර 500 අතර ඈත් ඉන්නවා. දැන් කාගෙන් බනහන්නද? නන්දක හාමුදුරුවන්ගෙන් බනහන්නේ. ඒ නිසා නන්දකහඳුරකව බුදුහාඳුරනේ භික්ෂුණීන්ට බණ කියන්නම් හැබැයි ජේතනාරාමේ නම් බෑ කිව්වා. එහෙනම් කොහෙද පුළුවන්? බුදුහාමුදුරනේ මේ ළඟදි පන්සලක් හැදුවා කොසල් මහරජුගේ රාජකාරාමේ කියලා. ඒ රාජකාරාමේට මේ භික්ෂුණීන්ට යන්න කියන්න එහෙම වුණොත් මං එහෙට එන්නම් ගිහිල්ලා බණ කියන්නම් ජේතනාරාමේ නම් බෑ කිව්වා. මේ බණ කියන්න බැරුව නෙමෙයි. අර ගිහි කල භාර්යාව ඉන්නව දැක්කොත් භික්ෂුණීන් වහන්සේලා නන්දක හඳුරන්න දොස් කියයි කියලා. කොහොමද? අයියෝ තාමත් නන්දකට බැරි වුණානේ. ගිහි කල බාරයා වැතහැර ගන්න තාමත් ළඟ තියාගෙන බන කියනවනේ කියලා. ඒ දෝෂාරෝපණය අහන්න වෙයිදෝ කියන දේ නිසා තමයි කිව්වේ ජේතනාරාමි බෑ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දා ප්‍රජාපති ගෞතමයට කියනවා මේ 500ත් එක්කගෙන යන්න රාජකාරාමයට. මම නන්දකව තව ටිකකින් එවන්නම් කිව්වා. පුංචි අම්මට කිව්වේ. එතකොට ප්‍රජාපති ගෞතමිය මේ භික්ෂුණීන් 500ත් එක්කරගෙන රාජකාරාමයට ගියා. අත්ත ဒ ුතියෝ සූත්‍රය කියන්නේ දෙවන්නේ දෙවන්නේ කියන්නේ තවත් පිරිමියෙක් එක්ක සීළු දනාම කාන්තාවෝ. ඒ නිසා එහෙම යන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ නමක් තවත් කෙනෙක්, ඒ කියන්නේ පිරිමියෙක් එක්කයි රාජකාරාමයට ගියා කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. දැන් භික්ෂුණීන් වහන්සේලාට බොහොම සතුටුයි. ඇයි? භික්ෂුණීන් වහන්සේලා හරිය මාසයි පින්නතු නන්ද ගහඳුනන්ගේ බණ අහන්න. උන්වහන්සේට බොහොම ලස්සනට බණ කියන්න පුළුවන්. දැන් මතක තියාගන්න මේ භික්ෂුණීන් 500න් එක්කෙනෙක්වත් තාම පින්නතුනේ රහත් වෙලා රහත් වෙලා නැහැ. සමහරු සෝවාන්, සමහරු සකු르දාගාමි, සමහරු අනාගාමි කිසිම කෙනෙක් රහත් වෙලා නැහැ. හැබැයි නන්දක හාමුදුරුවෝ අද මේ දේශනා කරන මේ සූත්‍රය අහලා තමයි භික්ෂුණීන් වහන්සේලා 500ම රහත් භාවය ලබා ගත්තේ. එතකොට නිකං සූත්‍රයක් නෙවෙයි භික්ෂුණීන් 500ක් රහත් මගපල ලැබපු සූත්‍රයක් තමයි නන්දකෝවාද සූත්‍රය කියලා කියන්නේ. මේ චේතනාවේ අවසානයේ සඳහන් වෙනවා මෙතන හිටියා කියලා මේ 500 අතර හිටියා කියලා අවුරුදු 7ක සාමණේරියක්. අවුරුදු 7ක සාමණේරියක්. ඒ සාමණේරියත් සෝවාන් වුණා කියලායි දේශනාවේ සඳහන් වෙන්නේ. සාමණේරියත් සෝවාන් වුණා. නන්දට හඳුරු දේශනාව පටන් ගත්ත භික්ෂුණීන්ට කියනව නැගෙනහිරුණි මම නිකම්ම නිකං බණ කියාගෙන යන්නේ නැහැ කිව්වා. මම ප්‍රශ්න අහනවා ඒවට දන්නව නම් දන්නවා කියන්න දන්නේ නැත්නම් නැහැ කියන්න. තේරෙන්නේ නැත්නම් මම දහ පාරක් කරේ කියලා දෙන්නම් කිව්වා. නන්දකහම් දරුහනවා භික්ෂුණීන්ගෙන් චක්කුම් නිච්ඡං වා නිච්ඡාති නැගිනවරුනි නැගිනවරුනි කියන්නේ භික්ෂුණීන්ට. නැගිනවරුනි මේ ඇස නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා. අනිච්ඡම් බන්ති මේ ඇස අනිත්‍යයි. යම්පනා නිච්ඡං දුක්ඛං යම්පනා නිච්ඡං දුක්ඛං වා සුඛං වාති. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුකයි. යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලනුතං සමනුපස්සිතං ඒසෝම මේසෝමස් මේසෝ මේ අත්තාති යමක් අනිත්‍යනම් දුකනම් වෙනස් වෙනවනම් ඒක මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ පවත්න්න බෑ ඇයි පවත්වන්න බැරි ඒක මට අයිති මට අයිති නැති නිසා පින්නතුනි දුක තුන් ආකාරයි දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංකාර දුක්ඛ දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ කායිකව මානසිකව දැනෙන කටුක වේදනාවට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. විපරිණාම දුක්ඛය කියන්නේ මොකද්ද? විපරිණාම දුක්ඛය කියලා කියන්නේ පවතින தත්ත්වේ වෙනස් වෙනවා. දැන් කලකදී ඇස් දෙක පේනවා කලකදී නොපෙනී යනවා. ඒයි පවතින தත්ත්වේ කලකදී සුද වැහෙනවා. ආන්නයකට තමයි කියන්නේ වෙනස් වීම. ඒකත් දුකක්. ඒකට කියන්නේ විපරිණාම දුක්ඛය කියලා. සංඛාර දුක්ඛය කියන්නේ සංඛාර දුක්ඛය කියලා කියන්නේ මේ ඇස හේතුන් නිසා හටගෙන තියෙන්නේ. හේතු අහෝසි වෙනකොට ඵලයක් අහෝසි දැන් මේ ආත්මේ මේ වගේ දකින්න ලස්සන ඇස් දෙකක් ලැබුණා කියලා ඊළඟ ආත්මෙත් ලැබෙයි කියලා හිතන්න හිතන්න බෑ. මේ ආත්මේ මේ විදිහේ ලස්සන ඇස් දෙකක් ලැබුණේ ගිය ආත්මේ ඊට අදාළ වෙන කර්මය කර්ම කර්මය කරපු නිසා. ඊළඟ ආත්මෙත් ඇස් දෙකක් ලබන්න නම් ඊට අදාළ වෙන කර්මය මේ ආත්මේ කරන්න ඕනේ. අයි මේ මේ කියන්නේ උපදින්න කියන එක නෙමෙයි. අපිට ධර්මය අහන හොඳ දේවල් දකින්න ඒ වගේ දේවල් වලට. පින්නතුනි අපි අතීතේ රූප දැක්කනේ. අපි අතීතේ රූප දැක්කා. නමුත් ඒ රූප දැකලා අපේ රූපේ එදා හිතින් අහක් කළේ අහක් කළේ නෑ. අපි තවත් දකින්න ආසාව ඇති කරගත්තු නිසායි මේ ආත්මෙත් බලන්න අපිට හැක් ඇහැක් ලැබුණේ. අපි ගියාත් බලලා ඉවර කළා නම් මේ ඇස් දෙකෙන් එහෙනම් ආයිරු ඇස් දෙකක් ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. ඇයි බලලා ඉවර කළානේ. තවත් බලන්න ආසාව ඇති කරගත්තු නිසා තමයි අපිට ඇස් දෙකක් ලැබුණේ. අපි තාමත් බලනවා තාමත් බලන අහවර උනේ නැහැ. මේ ආත්මෙත් මේකෙන් බලලා ඉවර කරගන්න බැරි වුණොත් ඊළඟ ආත්මෙත් ඇහැක් ලැබෙනවා. ඒසා බුදුහාමුදුරු දේශනා කරනවා මේ මහණෙනි මේ මිනිස්සු මේ රූපය ආත්මයේ වශයෙන් ගත්තනම් මට ඒත් කමක් නැහැ කිව්වා. රූපය මම මගේ කියලා ගත්තනම් ඒත් කමක් නැහැ. මොකද එකාත්මකදී ඒක ඉවරයිනේ. නමුත් මනස ආත්මයේ වශයෙන් ගත්තොත් ඒක එකාත්මකදී ඉවර වෙන්නේ ඉවර වෙන්නේ දැන් අපි මැරුණා, අපි අපවත් වුණා. මේ රූප මෙතනින් ඉවරයි. නමුත් මනස ඉවර වෙන්නේ නැහනේ. රූපේ ආත්මීය වශයෙන් ගත්තත් කමක් නැහැ. මොකද මේ ආත්මෙ මේක ඉවරයිනේ. නමුත් මනස ආත්මීය වශයෙන් ගත්තොත් ඒක ඒක ආත්මික දිවර වෙන්නේ නැහැ. ඒක භවයෙන් භවයට යනවා. දැන් දේවදත්ත හාමුදුරුව දැන් නැහැ. ඒ රූපේ දැන් නැහැ. නමුත් දේවදත්ත හාමුදුරුව මනස ක්‍රියාත්මක කර කර බුදුහාන්ට දීපු වද නිසා අන්න අදත් අවීචී දුක් විඳිනවා. මොකක් නිසාද? මනස නිසා. ඒසා නන්දක හාමුදුරුවෝ එදා අහන්නේ භික්ෂුණීන් වහන්සේලාගෙන් ඇසත් අනිත්‍යයි කනත් අනිත්‍යයි නාසයත් අනිත්‍යයි ඇස කන නාසය දිව ශරීරය සහ මොකද්ද මනස ඔන්න මතක තියාගන්න ඇස කන නාසය දිව ශරීරය සහ මනස මේවට කියන්නේ ආධ්‍යාත්මික ආයතන කියද්ද හයයි ආධ්‍යාත්මික ආයතන 6. එතකොට නන්දකාන්දරු අහනවා මේ ආධ්‍යාත්මික ආයතන 6ම අනිත්‍යයි අනිත්‍ය නිසාම දුකයි දුක නිසාම අනාත්මයි පවත්වන්න බෑ. ඊට පස්සේ අහනවා බාහිර ආයතන 6 ගැන මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඒ කියන්නේ සිතුවිලි. ඇසට ගැටෙන්නේ රූප කනට ගැටෙන්නේ, ශබ්ද නාසයට ගැටෙන්නේ, ගඳ සුවඳ දිවට දැනෙන්නේ, රස කයට දැනෙන්නේ, පහස මනසට දැනෙන්නේ අරමුණ. එතකොට ඇස තියෙන්නේ අපි ළඟ. රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල. ඇස තියෙන්නේ අපි ළඟ රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල. බුදුහාර මේකට බොහොම ලස්සන උපමාවක් කියනවා. පින්නතුට මතක ඇති මේ සුදු ගොනෙක් ඉන්නවා. කළු ගොනෙක් ඉන්නවා. සුදු ගොනයි කළු ගොනයි සුදු ගොනා කළු ගොනාට සංයෝජනයිද? එකතුයිද? නෑ. කළු ගොනා සුදු ගොනාට සංයෝජනයිද? නෑ. හැබැයි කළු ගොනයි සුදු ගොනයි දෙන්න යම් දවසක ලණුවක් අරගෙන එකට බඳිනවා. දැන් සංයෝජනයිද? දැන් සංයෝජනයි. ඇයි දෙන්න එකට බැඳලා. එතකොට කළුගුණා පැත්තක හිටියා සුදුගුණා පැත්තක හිටියා මේ දෙන්න එකට බැඳපු නිසායි සංයෝජනයක් ඇති වුණේ. දැන් ඇහැ පැත්තක රූපේ බාහිර රූපේ පැත්තක තැන් දෙක දෙපැත්තක. එතකොට අපිට අයිති නැති රූප අපි අපේ කරගත්තා. අපිට අයිති නැති ශබ්ද අපි අපේ කරගත්තා. දැන් ඒක අපි අහක් කරගන්න බැරුව දුක් විඳිනවා. බැරි වෙලාවත් අර කළුගොණයි සුදුගොණාගේ කඹේ යම් කිසි කෙනෙක් දෙකට කැපුවොත් කළුගොණා යන්නේ එක පැත්තකට සුදුගොණා යන්නේ එක පැත්තකට. එතකොට දැන් තේරෙනවනේ ඇසයි රූපයයි බාහිර රූපයයි දෙක එකට බැදපු නිසා තමයි මේ සංයෝජනය ඇති වෙලා තියෙන්නේ. දැන් මේ උත්සාහවන්ත වෙන්නේ කුමක් කරන්නද? මේ දෙක මේ දෙක වෙන් කරන්නේ අපි අතීතෙත් රූප හොයපු නිසායි ඒ රූපය තාම හම්බුන් නැති නිසායි පින්නතුනි හැමතැනම ඒ Taman දැකපු රූපය අපි තාමත් හොයන්නේ අසමාරු හොයන්නේ හරියට හොයනවා හැම කඩයක් ගානෙම හොයනවා ඒ කියන්නේ වරදක් කියනව නෙමෙයි ඒක තමයි සිතේ ස්වභාවය මම මේක ගොඩක් කල් ඉඳලා හෙව්වේ හැම කඩේකම හෙව්වා ඒත් හම්බුන්නේ අද තමයි හම්බුනේ එතකොට ඒ වගේ රූපයක් ඒ වගේ දෙයක් හෙව්වේ අද විතරක් නෙවෙයි අතීතෙත් ඒ දේ දැකලා මනසේ කොහේ හරි තැන්පත්ත තිබුණා. ඒ තැන්පත්ත තිබුණු රූපය දැන් හැමතැනම හොයනවා. හම්බුණු දවසට හරි සතුටුයි. හැබැයි එදා ඒ රූපය දැකලා මට මේක ඕනේ නෑ. අයිති දෙයක් නෙවෙයි කියලා අහක් කරගත්තා නම් ආයි ඒ රූපය හොයන්න කවදාවත් එයා උත්සාහවන්ත වෙන්නේ ඇයි ඒ රූපය දැකලා අතීතයේදීම එයා රූපය අයින් කළා රහතන් වහන්සේ යතින් බලනකොට කොච්චර ලස්සනයිද? ඒකනේ පින්නතුනි කිව්වේ රහතන් වහන්සේ දැක්කා ඉවරයි. ඇසුවා එතනින් ඒක ඉවරයි. අන්න එතකොට දේශනාවේ තීරුම් ගන්න ඕනේ මේ දේශනාව නිකන් නෙවෙයි භික්ෂුණීන් 500ක් රහත් ඵලයට ගෙන ආපු සූත්‍රයක් මේ නන්දකෝවාද සූත්‍රය කියලා කියන්නේ. දැන් එතකොට මේ භික්ෂුණීන් 500 නිකන් නෙවෙයි සසර පුරාම ධර්මයේ ඔව් ධර්මයේ පුරුදු කරපු අය. ඒ නිසා මේ ධහමේ පින්නතුනේ කොතනකින් හරි අල්ලගන්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කළා භික්ෂුණින් භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්න යනවනම් යම්කිසි ගිහි ශ්‍රාවකේ හේතුවක් ඇතුව හේතුවක් ඇතුව කියන්නේ මට කාමයක් උපන්නා රාගයක් උපන්නා කාමයක් රාගයක් ඇති වුණා අන්නේ දේ නැති කරන්න මම භික්ෂුව ළඟට ගිහිල්ලා අවවාදයක් ලබා ගන්නවා මට කේන්තියක් ආවා ඒ කේන්තිය හොඳ නෑ. මම මේක පාලනය කරගන්න ක්‍රමයක් මගේ කල්යාණ මිත්‍ර සාමීන් වහන්සේගෙන් මම අහලා අහලා දැනගන්න ඕනේ. ඒ අන්නේ විදියට භික්ෂුවක් අතුරු කරන්න කිව්ව. කොච්චර වටිනවද ඒ දේ. පින්නතුනි කොයි වෙලාවෙත් මතක තියාගන්න තමන්ගේ හිතටන සිතවිලි දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ හිතටන සිතවිලි දිහා බලන්න පුරුදු වෙන්න. අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු ගාණක් අර බෝධිය ළඟ වාඩි වෙලා කලේ ඇඟ දිහා බලපු එක නෙවෙයි. Taman වහන්සේගේ හිතට ආපු අන්න හරි සිතුවිලි දිහා අරමුණ දිහා බලපු එක. එතකොට උන්වහන්සේ බුදුහාඳුරම දේශනා කරන මහණෙනි මගේ හිතට රාගයක් ආවනම්, දේශයක් ආවනම් මම පාලනය කරගත්තු ක්‍රම තිබුණා. අම සමහර වෙලාවට මේ දිව බුදුහාඳුරම මගේ මේ දිව උඩු තල්ලේ තියලා තද කරගෙන ආපු හැම කාමාදී අකුසල චේතනාවක්ම දිව උඩුතල ඉඳලා තද කරගෙන මං කාමාදී අකුසල චේතනාවන් බැහැර කළා. ඒ කියන්නේ ඒ තරම් බුදුහාමුදුරු වීරයක් වීරයක් ගත්ත කියලා කියන්නේ. මහණෙනි යම් දවසක මම මේ ඇසේ නැත්නම් මේ ස්වභාවය ඒ කියන්නේ මම ඇහැ පාලනය කරන තාක්කල් ලෝකෙට කවදාවත් කිව්වේ නැහැ කිව්වා බුදු වුණා කියලා. මට යම් දවසක වැටහුණාද මගේ දැන් ඇහැ පාලනය වෙලා තියෙන්නේ කියලා ආන්න එදාට තමයි මම ලෝකෙට කිව්වේ බුදුනා. එතකොට හිතන්නකො පින්නතුනේ ඇහැ පාලනය නොවිච්ච කිසිම දවසක මම ලෝකෙට කිව්වේ නැහැ බුදුනා කියලා. එතකොට හිතන්නකො බුදුහාමුදුරුවන්ටත් ඒ தත්ත්වය පින්නතුනේ මොනතරම්නම් අපහසු වෙන්නේ නැද්ද අවුරුදු ගාණක්. එතකොට සිතවිලි දිහා බලනවා කියන්නේ මොකද්ද? අපි කෙටිම කියනවනම් දැන් ඔන්න කේන්තියක් ආවා. ගැහුවා බැන්න එතනින් ඒක ඉවරයි. දැන් හිතන්න ඕනේ මේ වගේ කේන්තියක් මට ආපහු ආවොත් මං කොහොමද මේකට මං කොහොමද මේකට අන්න හරි මොහොන දෙන්නේ. ඒක තමයි සිතුවිලි දිහා බලනවා කියන්නේ. මට කාමයක් උපන්නා. ඒක ඉවර වුණා. නමුත් මේ වගේ කාම සහග සිතුවිල්ලක් මට ආපහු ආවොත් මං කොහොමද මේකට මුහුණ දෙන්නේ. ධර්මානුකූලව හිතන්න පුළුවන්. බුදුහාමුදුර මතක් කරගන්න පුළුවන්. ඒ ආර්ය මාර්ගය තුල ගමන් කරන සංඝයා ගැන මෙනෙහි කරන්න පුළුවන්. නැත්තම් අහපු බණක් මෙනෙහි කරන්න පුළුවන්. ආන්නේ විදියට සිතවිලි දිහා බලනකොට පින්නතුනේ ඒ නරක සිතවිලි තියෙනවා ඒව හිතින් බුදුහාමුදුරන්ගේ හිතට පහළ වුණු ලස්සන සිතවිලි තමයි පින්නතුනේ බණපද වශයෙන් අපිට අපිට දුන්නේ. මේ බුදුහාමුදුරන්ගේ හිතට පහළ වෙච්ච එක අකුසල චේතනාවක්වත් අපිට බණපද වශයෙන් බුදුන්නේ නැහැ බුදුහාමුදුරෝ. අපිට බුදුහාමුදුරු දුන්නේ හොඳ ලස්සන සිතිවිලි ටිකක්. හොඳ සිතිවිලි ටිකක්. මිනිසුන්ට හොඳට හිතන්න පුළුවන්. හොඳට හිතන්න පුළුවන්. නමුත් හිතන්නේ ඒ පැත්ත නෙවෙයි පින්නතුනේ. එහි අනිත් පැත්තයි මිනිස්සු හිතන්නේ. එතන මේ හිත දියුණු කළොත් සෑහෙන මට්ටමකට දියුණු කළා මේකේ අන්තිම කෙලවරට යන්න පුළුවන්කම රහතන් වහන්සේ තත්වයට ගිහිල්ලා උපේක්ෂා සහගතව ලෝකයේ දිහා උන්වහන්සේ බොහොම ලස්සනට බලපොත්තම යනවා. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ පින්නතුනේ ආධ්‍යාත්මික ආයතන හයත් අනිත්‍යයි. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. මේවා තියෙන්නේ අපි ළඟ. ඊළඟට බාහිර ආයතන හය මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම. ඒ බාහිර ආයතනයි. මේ ඔක්කොම තියෙන බාහිර ලෝකයේ තුල. දැන් මේ දෙක දෙපැත්තක තියෙන්නේ. නන්දක හාමුදුරුවෝ භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා නැගිනිවරුනි මට කියන්න චක්කු විඥානයේ නිත්‍යය දනිත්‍යයද කියලා ඇහුවා. භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දුන්න සාමිලි චක්කු විඥානය අනිත්‍යයි. සෝත විඥානය ඒත් අනිත්‍ය. ගාහන විඥානය ඒත් අනිත්‍යයි. ඒ වුණාට නැගිනිවරුනි සමහරු කියනවනේ ඇසත් අනිත්‍යයි. ඇසර දකින රූපත් අනිත්‍යයි. ඒ වුණාට චක්කු විඥානය නම් අනිත්‍ය නෑ නිට්ටය කියලා සමීක් කියන්න පුළුවන්. ඒ කියමන හරිද වැරදිද? ඇසත් අනිත්‍යයි. ඇසර දකින රූපයත් අනිත්‍යයි. චක්කු විඥානයේ නිට්ටයද අනිත්‍යයිද? ඒකත් ඒකත් අනිත්‍යයි. නන්දකාර බොහොම ලස්සන උපමාවක් කියනවා. නැගිනවරුනි පහනක් තියෙනවා. යමෙක් කියනවා ඒ පහනේ තෙලුත් අනිත්‍යයි. තිරෙත් අනිත්‍යයි. වැටියත් අනිත්‍යයි. හැබැයි පහනේ නිකුත් වෙන ආලෝකය නම් නිට්ටයයි කියලා යමෙක් කියන්න පුළුවන්. ඒ කියමන හරිද වැරදිද? වැරදි. පහනත් අනිත්‍ය නම් තෙලුත් අනිත්‍ය නම් තිරෙත් අනිත්‍ය නම් ආලෝකය විතරක් නිට්ට වෙන්න විදියක් නෑ. ඒ වගේ තේරුම් ගන්න ඕනේ. අසත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් චක්ක විඥානය විතරක් නිට්ට වෙන්න විදියක් විදියක් නෑ. ඇසක් තිවනව නම් ලෝකෙ දකින්න රූපක් තියනව නම් දකින්නවය කියන කාරණාව සිද්ධ වෙද නැද්ද? දැන් ඇහැකුත් තියෙනවා. දකින්න රූපේකුත් තියෙනවා. ඇසක් තිබුණු තරමට ලෝකේ රූප තිබුණු තරමට දකින්නවය කියන කාරණාව සිද්ධ වෙද නැද්ද? නෑ. ඇයි? චක්කු විඤ්ඤාණය නැත්තම් දකින්නවය කියන කාරණාව සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් ඉතින් මැරිච්ච මිනිසුන්ට දකින්න පුළුවන්. මැරිච්ච මිනිස්සෙකුට බලෙන් හරි ඇස් දෙක පෙළ රූපයක් පෙන්වන්න බලන්න බෑ. ඇයි මේ මිනිසගේ චක්කු විඥානේ? චක්කු විඥානේ මැරිලා. බලෙන් හරි ඇස් දෙක අරින්න පුළුවන්. අපි හිතන රූප වෙන්නේ නෑ, පේන්නේ නෑ, පින්නතුනේ චක්කු විඥාන නැති නිසා. නන්දකාර තවපමාවක් කියනවා. ගහක් තියෙනවා. යමෙක් කියනවා නැගිනවරුනේ ඒ ගහේ කඳත් අනිත්‍යයි, කොළත් අනිත්‍යයි, අතපතරත් අනිත්‍යයි. හැබැයි ගහෙන් තියෙන හෙවණැල්ල නම් නිට්ටයයි. ඒ කියමන හරිද වැරදිද? වැරදි. ගහත් නිට්ට නම් කඳත් නිට්ට නම් කොළත් නිට්ට නම් හෙවණැල්ල විතරක් නිට්ට වෙන්න විදියක් දෙයක් නැහැ. ඒ වගේ තේරුම් ගන්න ඕනේ ඇසත් අනිත්‍ය නම් රූපයත් අනිත්‍ය නම් චක්ක විඥානයේ විතරක් නිට්ට වෙන්න විදියක් නැහැ. පින්නතුට මතක ඇති අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පළගැටිය කියන සතා පහන් දැල්ලට හරි ආසයි. ඌක ඌට දෙක දකිනකොට ඇහැට හරි සනීපයි ප්‍රියයි. ඌ කරන්නේ මොකද්ද පහන් දැල්ලේ? ඒක දකිනකොට ඒක පිනවන්න වැඩි කමට ඌ පහන් දැල්ලට මොකක් පිනවන්නද කියේ? ඇස පිනවන්න. ඇස පිනවන්න ගිහිල්ලා පළගැටියා අර පහන් දැල්ලට පැන විනාශ වුණාසේ මහණෙනි මේ ලෝකේ සත්වේනොත් මේ ඇස පිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාශ ස්වභාවයටපත් වෙනමයි කිව්වා. ඊළඟට කන මොකටද උපමා කළේ? වැද්දෝ කැලෑවෙ ඉඳගෙන වස්තන ද්‍රව්‍යයක් පිඹිනවා. වස්තන ද්‍රව්‍ය කියන්නේ පින්නතොනි බටලාහඬට. බටලාහඬට. එතකොට මේක පිඹිනකොට මේක අහන්න හරි ආසයි. කැලේ ඉන්න මුව. මුව මොකද කරන්නේ? කන් දෙක උඩ දාගෙන අර බටලාහඬට තව ලඟ වෙනවා. ලඟ වුණාට පස්සේ වැද්ද මොකද කරන්නේ? ඊතලයක් අරගෙන විදිනවා. මුව මොකක් පිනවන්න දාවේ? කන පිනවන්න. කන පිනවන්න වෙල මුවා විනාශ ස්වභාවයටපත් උනාසේ මේ ලෝකෙ මිනිස්සුත් මේ කන පිනවන්න වෙල නිකන් නිකුණ විනාශ ස්වභාවයටපත් වෙනවා. මේකුවේ යමක් අහන්න එපා කියන එක නෙවෙයි සමනානුත්තරීය කුසලයේ හැටියට පින්නතුනේ කන් දෙකෙන් අහන්න තියෙන හොඳම දේ තමයි ධර්මයයිම. මේව ඇහෙන්නේ ඕ මේ සම්බුදු සසුන විනාශ වෙනකොට පින්නතුනේ තව රුද්දයාස් 500ක් දේශනාවෙන් දාන් ඇටියට එහෙම වෙනකොට අන්තිමට කියනවා පින්නතුනි දේශනාවේ රජ්ජුරුව බැරිම තැන ඇතෙක්ගේ පිට දහසින් බැඳි පියල්ලක් ඒ කියන්නේ රත්තරන් පොදියක් රන් දෙදී මුතුමැණික් ආදී සියල්ලෙන් මෙහිබි පොදියක් ඒක මහ වටිනවා ඒ පොදිය තියෙනවා ඇතාගේ පිට උඩ පිට උඩ තියලා ඇමති කෙනෙකුට කියනවා මේ ඇතාගේ පිට නුඹත් නැගලා ගමක් ගමක් ගානේ වීතියක් වීතියක් ගානේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සතර පද ගාතාවක් දන්න මිනිහෙක් ඉන්නවනම් සතර පද ගාතාවක් දන්න මිනිහෙක් ඉන්නවනම් ගාතාවක් කිව්වොත් ඒ මිනිහයට මේ රත්තරන් ටික ඔක්කොම දෙන්නේ මේ මිනිස්සේ මේකත් අර රත් අර ටික අරගෙන ඇතාගේ පිට නැගලා යනවා බුදුහාමුදුරන්ගේ හතර පද ගාතාවක් මතක තියෙන මිනිහෙක් එදාට නෑ කොච්චර කාලෙකද මේ අවුරුදු දැන් 2564යිනේ තව අවුරුදු 2500 ගානක අවුරුදු 5000ට මේ සම්බුද්ධ ශාසනයේ අවසන් වෙන කිට්ටු වෙනකොට සතරපද ගාතාවක් තියෙන මිනිස්සෙක් මේ මතක තියෙන මිනිස්සෙක් මේ ලෝකේ නෑ අන්තිමට කරන්නේ මොකද්ද අර රත්තරන් ටික ඇතාගේ පිටපටවපෝ ඒ සියලු දේම ආපහු රජුරු යවනවලු භාණ්ඩාගාරයට ඇයි මතක තියෙන මිනිස්සෙක් ඇත නිසා එතනින් පස්සේ මේ සියල්ලම අවසానයි එදාට තමයි පින්නතුනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය කියන එක සිද්ධ වෙන්නේ. අර සමස්ත දිවි ලෝකේ, manuss ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියන මේ සෑම තැනින්ම තියෙන සියලුම ධාතුන් වහන්සේලා බුද්ධ ගයාවට වැඩම කළාට පස්සේ අබ ඇටයක් තරම්වත් බාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ නැහැ. එදාට මේ තියෙන රත්තරන් පිළිම, රිදී පිළිම, මණික් පිළිම බාගතුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වෙච්ච ඒ සියල්ලත් එදාට නැති වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුහාරගේ ධාතුන් වහන්සේලා විතරයිනේ නැති වෙන්නේ. 5000 ඉක්ම ගිය තැන කියලා. අනිත් ඒවා ඒ කියන්නේ බුදුහාරගේ පිළිම තියෙනවනේ කියලා. නෑ ඒක පිළිමයක් අත දාට ඉතුරු වෙන්නේ. නෑ සියල්ලත් පින්නතුණි අන්තර්ධාන වෙනවා. එතකොට හිතන්නකෝ ඒ කාලෙට බණ පදයක් දේශනාවේ සඳහන් වෙනවා පින්නතුණි මිනිස්සුන්ට භික්ෂුන් වහන්සේලා කියනවා කුසල කරන්න කුසල කරන්න කියලා. එදාට මිනිස්සු කියනවලු ඔබ වහන්සේලා කුසල කරන්න කියනවා. අපි මේ බලන්නේ දරුවා ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මිනිස්සු එදාට කුසලයට හරියට කම්මැලි වෙනවා. ඒ නිසා ප්‍රත්‍ය පහසුකම් භික්ෂුන් වහන්සේට නොලැබෙනකොට ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා කරන්නේ මොකද්ද? ඈත ඈත ආරණ්‍ය සේනාසනවලට වඩිනවා. එදාට නගරින් ඉන්න මිනිස්සුන්ට ධර්මා ධර්මයේ පිළිබඳව ගැටලුවක් ඇති වුණොත් විසඳගන්න භික්ෂුවක් නෑ. භික්ෂුන් වහන්සේලා උත්සාහ කළා මිනිස්සු කුසලයට ගන්න එදා නමුත් එදාට මිනිස්සු කියන්නේ මොකද්ද? කුසල කරන්න ඔබ වහන්සේලා කතා කරනවා. අපි මේ කතා කරන්නේ දරුවෝ රැකගන්නේ කොහොමද කියලා. මොනෝ කරන්නත් කාලා බීලා ඉන්න එපාය. ඒ විදිහේ කතා මිනිස්සු එදාට අනාගතේ කියන්න පටන් ගන්නවා. ඉතින් භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා මිනිස්සුන්ටත් කුසලයේ ඕනේ නැත්තම් අත්මකොටද කියලා හිතන එක නෙවෙයි. භික්ෂුන් වහන්සේලා කරන්නේ මොකද්ද? තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ආරණ්‍යගත වෙනවා. එහෙම ආරණ්‍යගත වුණාම මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ කියන්න කවුරුත් එතකොට ටිකෙන් ටික ටිකෙන් ටික ආන්නේ විතර ධර්මයෙන් ඈත් වෙනකොට දේශනාවේ සඳහන් වෙනවා අන්තිමට තමයි පින්නතුනි අර ඇතාගේ පිට රත්තරන් දිල රජුරුව හතරපද ගාතාවක් මතක තියෙන මිනිසෙක් ඉන්නවද කියලා. අනාගතේ රජුරුව ධර්මයෙන් පිරිහෙනකොට සාමීන් වහන්සේලා රජුරුවන්ට කියනවා ඔහොම නෙවෙයි පාලනය කරන්නේ මෙහෙමයි කියලා. රජුරුව එදාට කියනවා මගේ වරදක් නෑ හාමුදුරනේ ඇමතිවරුන්ගේ වරද කියලා. එතකොට හාමුදුරුවෝ කරන්නේ මොකද්ද? ඇමතිවරුන්ට කියනවා. ඇමතිවරු කරන්නේ මොකද්ද? අපි මගේ අපේ වරද නෙවෙයි. රජ්ජුරුවන්ගේ වරද. එතකොට රජ්ජුරුවෝ ඒ වරද පටවනවා. ඇමතිවරුන්ගේ පිට ඇමතිවරු ඒ වරද පටවනවා. රජ්ජුරුවන් දෙගොල්ල දෙපැත්තට අදිනකොට අධාර්මිෂ්ඨ පාලනයක් උදා වෙනකොට මිනිස්සු ඔක්කොම කුසලෙන් පිරිනනවා. ඒ අනාගත සිද්ධ වෙන දේවල්. එතකොට හිතන්න පින්නතුනේ අද මේ කාලේ බණ හෙන කාලේ සවනානුත්තරී කුසලයේ හැටියට අද මේ හැන දේ පින්නතුනි අද මේ තප්පරෙන් තප්පර විනාඩියෙන් විනාඩිය කොච්චර බණ හෙනවද නමුත් අනාගතයේ ටික ඒ ටික නැති වෙනවා ඒ නිසායි මේ කන් දෙකෙන් අහන්න පුළුවන් හොඳම දේ තමයි සවනානුත්තරී කුසලයේ හැටියට හොඳට බණාන්ට ඕනේ සුසූතා ලබතේ පඤ්ඤං ධර්මයේ අහනකොට පින්නතුනි හොඳට ප්‍රඥාවත් දියුණු වෙනවා හිතන්න පුළුවන්කම තියෙන මිනිසුන්ටයි බුද්ධිය ටික ටික අවදි වෙනවනේ අර කියන්නේ පින් කරන්න පින් කරනකොට පෙර පිනක් මතුවෙලා එනවා කියලා. අකුසල කරනකොට පින්න තුනේ මතුවෙන්න තියෙන පිනක් තියෙනවා නම් ඒකත් ඒකත් සමහරවිට නැති වෙන්න පුළුවන්. කුසල කරන්න එතකොට පෙර පිනත් හොඳට මතුවෙලා එනවා. අපි සසරෙත් පින්න තුනේ හොඳට බණ අහපු අය මේ. ඒ නිසානේ බණ අහන්න හිතෙන්නේ. ඒව නැතු හිතෙන්නේ නැහැ. සමහරුන්ට මේ බණ ඇහෙන කාලේ වැඩි අහන්න ඕන කමක් නැහැ. ඒ වැඩිපුර ඇහෙනවනේ. හැබැයි ඇහෙන්නේ නැති වෙනකොට හරියට අහන්න ඕන. ඒකට ලං කරලා අහන්න, වැඩි කරලා අහන්න ඕන වෙනවා. ඔව්. හැබැයි එදාට ඇහෙන්නේ එදාට ඇහෙන්නේ නැහැ. ඒස හොඳට කුසලයේ දිනු කරන්න උත්සාහවන්ත වෙන්න. ඉන් පස්සේ පින්නතුනි නන්දකහම්දුර මතක් කළා ආධ්‍යාත්මික ආයතන හයත් අනිත්‍යයි, බාහිර ආයතන හයත් අනිත්‍යයි. ඊට පස්සේ චක්කු විඥානයත් අනිත්‍යයි, සෝත විඥානය, ගාහන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය සහ මනෝ විඥානය කියන මේ ආයතන හයත් අනිත්‍යයි. එතකොට ඉන් පස්සේ නන්දකහම්දුරෝ බොහොම ලස්සන උපමාවක් දේශනා කරනවා පින්නතොට මතක ඇති ඒ දේශනාවේ කියන්නේ මේක තමයි අන්තිමට කියන උපමාව නන්දක හාමුදුරුවෝ කෙලෙස් සහිත පුජ්‍යලේක් සහ කෙලෙස් රහිත පුජ්‍යලේක් අතර ඇති වෙනස. ඒ කියන්නේ රහතන් වහන්සේ සහ අපේ අතර ඇති වෙනස. මතකයිනේ. ලස්සන උපමාවක් ඒක. මේ උපමාව තේරුම් ගත්තොත් දේශනාව සාර්ථකයි. මොකක්ද උපමාව? දක්ෂ ගව ඝාතකයෙක් ඉන්නවා. ඒ කියන්නේ හරක් මරන මිනිස්සේ හරක් මරන මිනිස්සේ. මේ හරක් මරන මිනිස්සයා ගන්නම හොඳට කැපෙන තියුණු පිහියක්. පිහියක් අරගෙන ගවයෙක් ළඟට ගිහිල්ලා හරකගේ හැම කපන්නෙත් නැහැ. මස් කපන්නෙත් නැහැ. නහර කපන්නෙත් නැහැ. ඒක ලේ බින්දුවක්වත් බිම දාන්නෙත් මේක මැජික් එකක් නෙවෙයි. මේක දක්ෂ ගවඝාතයට කරන්න පුළුවන් මේක. හැම කපන්නෙත් නෑ, මස් කපන්නෙත් නෑ, නහර කපන්නෙත් නෑ, එක ලේ බිඳුවක්වත් බිම දාන්නෙත් නෑ. පින්නතුනේ හරකගේ හමයි මසයි අතර තියෙනවනේ සුදු පාට අන්න හරිය සිවියක් තියෙනවනේ අපේ හැමත් මසත්තර සුදු පාට සිවියක් තියෙනවා ඔය තුවාලයක් උනහම බලන්නකෝ ඒ වගේ හරකගේ තමත් මසත් අතර තියෙන සුදු පාට සිවියක්. ඒ සිවිය දිගේ මේ දක්ෂ ගවඝාතකය හිමීහිට පිහේ පිහේ යවනවා. ටික ටික කපනවා. කපන්නේ මොකද්ද? හැම නෙවෙයි. මසත් නෙවෙයි. කපන්නේ සුදු පාට. දැන් මේ කියන්න හදන මොකොත් නෙවෙයි. රහතන් වහන්සේ සහ අපේ අතර ඇති මේස මම පුදුම ලස්සන උපමාවක් මේක. උපමාවක්. එතකොට හැමයි මසයි අතර තියෙන සුදු පාට සිවිය අතරින් විතරක් මේ ගවඝාතකය පිහිය හිමීහිට යවනවා. දැන් එතකොට ලේන්නේ ලේන්නේ මේක පරිස්සමෙන් කරන්න ඕනේ. යන්තම් හරි පිහිය අත එහා මෙහාට ගියොත් එක්ක හැම කපෙනවා නැත්නම් අහර කපෙනවා. එතකොට ලේ ලේයාවත් වැඩක් නැහැ. දක්ෂ නැණි වැඩේට. ඒ නිසා මේ ගවඝාතකයා කරන්නේ මොකද්ද? දක්ෂ ලෙස මේ හරකගේ හැම වෙනම ගලවල වෙනම ගලවල අයින් කරනවා. දැන් හරක අපූර්වට ඉන්නවා ඌ පැත්තක හැම පැත්තක දෙක දෙපැත්තක. හරකට අපූර්වට ඉන්නවා. ඇයි? හැම කපුවෙත් නෑ, මස් කපුවෙත් නෑ, සිවි විතරයි කපුවේ. මේක ලස්සන උපමාවක්. දෙක දෙපැත්තක තියෙන්නේ හරකා හා සමානයි ආධ්‍යාත්මික ආයතන 6යි. හරකගෙන් ගලවලා ඉවත් කරපුවම හා සමානයි බාහිර ආයතන 6. දැන් මේක දෙපැත්තකද නැද්ද? දෙපැත්තකනේ ඇහැ පැත්තක රූපේ පැත්තක හරක පැත්තක හැම පැත්තක. දැන් මේ දක්ෂ ගවඝාතකය කරන්නේ මොකද්ද? මේක මිනිස්සු ගොඩක් බලන් ඉන්නවා. ගොඩාක් මිනිස්සු බලන් ඉද්දි මේ වැඩේ කරේ මේ ගවඝාතකයා. දැන් මේ ගවඝාතකයා කරන්නේ මොකද්ද? අර හරකකින් ගල ගලවල ඉවත් කරපු හැම තියෙනවනේ. ඒ හැම අර හරකගේ ඇඟ ඇඟට උඩින් ඒ විදියටම පොරවනවා. උගෙන් ගලවපු හැමනේ ඒ හරකටම උඩින් පොරවනවා. පොරවලා අර බලන් හිටපු මිනිස්සුන්ගෙන් අහනවා මේ දක්ෂ ගවඝාතකයා මිනිසුනේ නුඹලට පුළුවන් නම් කියන්න ඉස්සෙල්ලා හිටපු හරකමද මේ නැත්තම් වෙන එකෙක්ද දැන් ඒ හරකගෙන්මයි ඒ හැම ගැලෙව්වේ ඒ හරකටමයි ආපහු උඩින් ඒ හැම පෙරෙව්වේ දැන් අහන්නේ ගවඝාතකයා මිනිසුනේ නුඹලට පුළුවන් නම් කියන්න ඉස්සෙල්ලා හිටපු හරකමද ඉන්නේ නැත්තම් මූ වෙන එකෙක්ද ඔයත්තන්ට පුළුවන් නම් කියන්න ඉස්සෙල්ලා හිටපු හරකම තමයි ඉන්නේ. නමුත් ඒ හරකයි හරකගේ හමයි අතර දැන් කිසිම සම්බන්ධයක් නැහැ. කොච්චර ලස්සනයිද? ආන්නේ වගේ තමයි කව කවුද? රහතන් රහතන් වහන්සේ. කොයි වගේද? රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර දැන් කිසිම කිසිම සම්බන්ධයක් නැහැ. රහතන් වහන්සේ කනත් ශබ්දයත් අතර දැන් කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට දැන් මේක තව තේරුම් ගන්න ඕනේ කොහොමද? දැන් දක්ෂ ගවඝාතකය හරකට හානි කළේ නැහැ, හැමට හානි කළෙත් නැහැ. රහතන් වහන්සේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ ඇසනිසයි රූප දකින්නේ කියලා ඇස් දෙකට හානි කරගත්තේ. එතකොට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඇස් දෙක අන්ධ කරගත්තයි මොකද්ද ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. එතකොට රූප නිසායි දකින් ලැබෙන්නේ කියලා රූප වලට හානි කළෙත් හානි කළෙත් නැහැ. එතකොට ඇසට හානි කරගත්තෙත් නැහැ. රූප වලට හානි කළෙත් නැහැ. එහෙනම් මොකක්ද කළේ? දක්ෂ ගව ඝාතකයා හමත් මසත් අතර තිබුණු සුදු පාට සිවිය විතරක් අර තියුණු පිහියෙන් කප කප අයින් කළාසේ රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර තිබුණු තෘෂ්ණා බන්ධනය තීක්ෂණ ප්‍රඥාව නැමැති තියුණු ආයුධය පාවිච්චි කරලා මොකක්ද කළේ මේ දෙක වෙන් කළා කොච්චර ලස්සනයිද එතකොට ඇහැට හානි කළෙත් නැහැ, ඇහැට හානි කරගත්තෙත් නැහැ, රූප වලට හානි කළෙත් නැහැ. ලස්සන දේශනාව. මෙන්න මේ උපමාව කියලා අවසන් වෙනකොටම මේ භික්ෂුණීන් වහන්සලා 500ම රහත්ුනේ නැහැ. ඇයි පළවෙනි දවසේ මේ එක දේශනාවයි කළේ තාම කිසි කෙනෙක් රහත්ුනේ නැහැ. සෝවාන් වෙච්ච අය එහෙම්මයි සකෘදාගාමී එහෙම්මයි අනාගාමීයත් එහෙම්මයි. එහෙනම් ඇයි අපි මුලින් කිව්වේ මේ දේශනාව අහලයි භික්ෂුණීන් රහත්ුනේ කියලා? පින්වත්නි, ලස්සන සිද්ධිය උනේ මේ දේශනාව මේ විදියට කරලා නන්දක හාමුදුරුවෝ කිව්වා නැගිනිවරුනි දැන් මගේ බණ අහවරයි. කරුණාකර නැගිටලා <laughs> යන්න කිව්වා. අකමැත්තෙන් බණ කියන ආවෙත් වාඩි වුණෙත් දැන් භික්ෂුණීන් වහන්සේලා නැගිටින්නේ නැහැ. ඇයි? බණ ටික ඒ තරම් ඒ තරම් ලස්සනයි. නන්දකහාමුදුරුව මොකද කළේ? නැකිට්ටා හිටියේ රාජකාරාමේනේ ජේතවනාරාමයට වැඩියා. මේ 500 ඒ කියන්නේ ප්‍රජාපති ගෞතමී තරණිය ප්‍රදාන 500 ආපහු පිටිපස්සෙන් ආවනේ ජේතවනාරාමයට. ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට මතක් කළා බුදුහාමුදුරුවනේ දැන් හෙටත් බණ කියන්න භික්ෂුවක් එනවනේ. හැබැයි හෙටෙන් නන්දකහාමුදුරුව නෙවෙයි. නමුත් ප්‍රජාපති ගෞතමිය එදා ඉල්ලීමක් කළා බුදුහාමුදුරුවනේ හෙට බණ කියන්න වෙන භික්ෂුවක් එවන්න එපා. හෙටත් අපිට බණ කියන්න නන්දකහාමුදුරුවම <laughs> එවන්නේ කිව්වා. බුදුහාමුදුරුව මතක් කළා නන්දක හෙටත් ගිහිල්ලා ඔය බණම කියන්න කිව්වා. ඒක බලනකොට එපා වෙනවනේ. ඒ නිසා නෙමෙයි. හිටත් ගිහලා ওই දේශනාම කරන්න කිව්වා. එදා පින්නතුනේ නන්දක සාමින් වහන්සේ දෙවිනි දවසෙත් මේ දේශනාව ඒ කියන්නේ පළවෙනි දවසේ කරපු දේශනාවම ඒ විදිහටම ඒ විදිහටම දේශනා කළා. අන්න දෙවෙනි දවසේ දේශනා එකම දේශනාව දෙවෙනි දවසේ අහලා අවසන් වෙනකොට තමයි භික්ෂුණීන් වහන්සේලා 500ම රහත් භාවය ලබා ගත්තා කියලා කියන්නේ. බුදුහාමුදුරු මතක් කළා නන්දක නුඹේ දේශනාව පළවෙනි දවසේ හොඳ නැතුව නෙවෙයි. පළවෙනි දවසේ දේශනාව හරියට නන්දක චාතුද්දසී පොය දවසේ දැකපු හඳ වගේ කිව්ව භික්ෂුණීන්ට. පින්නතුනේ චාතුද්දසී පොය දවසේ හඳ බලනකොට කඳේ රවුමේ කිසි හැඩුවක් නැහැ. නමුත් බලන මිනිස්සයාගේ හිතේ මොකද්ද? අඩුවක් තියෙනවා හඳේ රවුමේ තාම මොකද්ද අඩුවක් තියෙනවා කියලා. ඒ වගේ අර නන්දකහඳුරගේ බණේ අඩුවක් නැහැ. පළවෙනි දවසේ භික්ෂුණීගේ හිතේ මොකද්ද අඩුවක් තියෙන. හද හද බලන මිනිස්යාගේ මේ හඳේ අඩුවක් නැහැ. අඩුව තියෙන්නේ බලන කෙනාගේ හිතේ. ඒ වගේ බණේ අඩුවක් නැහැ. වෙලා තියෙන්නේ අහපු කෙනාගේ හිතේ මොකද්ද වඩවත් තියෙනවා. හැබැයි නන්දක දෙවෙනි දවසේ ඔබේ දේශනාව කළ අහවර වෙනකොට භික්ෂුණීන් වහන්සේලා සතුටු වුණා කිව්ව හරියට පුම් පොහොය දවස් දකින හඳ වගේ. හරියටම පොය දවසේ හඳ බලන්න හඳේ රවුමේ කිසි කොතනකවත් අඩුවක් නෑ. හඳ හොඳට පිළිලා තියෙනවා. නන්දක දෙවෙනි දවසේ දේශනාවත් අන්න ඒ වගේ කිව්වා. අන්තිමට තමයි බුදුහාමුදුර මතක් කළේ නන්දක දෙවෙනි දවසේ ඔබේ දේශනාව අහලා එතන හිටිය අවුරුදු 7 සාමණේරියක් ඇයත් නන්දක අඩුම තරමේ සෝවාන් ඵලයටවත්පත් වුණා කියලයි බුදුහාමුදුරුවෝ දේශනාව පින්නතුනේ හමාර කළේ. නිසා මතක තියාගන්න මේ භික්ෂුණීන් 500 වෙන කවුරුවත් නෙවෙයි එදා රෝහිණ නදියේ යුද්ධෙට ගියපු කුමාරවරු 500න් 500ක් යුද්ධෙට ගියා ඒ 500 බුදුහන් ළඟ මහාන වුණා අර කුමාරිකාවරු 500 ප්‍රජාපති ගෞතමිය ළඟ මහාන වුණා එතකොට නන්දක හාමුදුරුවන්ගේ ගිහි කාලේ භාර්යාව මෙතන හිටියා ඇයත් තමන්ගේ ගිහි කාලේ සාමි පුරුෂයාගෙන්ම බණහල නන්දක හඳුරන්ගෙන් බණහලා රහත් වුණා. මේක තමයි දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තු සියලුම කුසල් බලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහ නිවන් සුවස් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවෙහි සදැහැති දායකත්වයේ භාරගෙන කටයුතු කළේ කඩවත මේජ වසන්ත ගුණරත්න මාවතේ නොම්බර 385න් 4 නිවසේ පදිංචි සුමනා වීරසිංහ මහත්මනිය ඇතුළු දූ දරුවන් විසින් බලාපොරොත්තු වන්නේ නොම්බර 385න් 4 නිවසේ පදිංචිව සිටි සුමනා වීරසිංහ මහත්මනියගේ ස්වාමි පුරුෂයා වූ 2016 5 වෙනි මාසේ 24 වන දින මීට වසර හතරකට පෙර මිය පල්ලව සපත්වන්ට යෙදුණු චන්දදාස කොඩිතුවක්කු මහත්මාට පින් අනුමෝදන් කිරීම එවාගේම සුමනා වීරසිංහ මහත්මනියගේ පියාණන් වහන්සේ වන බී වීරසිංහ පියාණන්ටත් මෑණියන් වන ඒ ජී ජේන් නෝනා උපාසිකා මාතාවටත් එවැගේම හෝකන්දර පදිංචිව සිට මියගිය ධර්මසිරි මූණගම අයියාටත් පින් බලාපොරොත්තු වන සියලුම සංසාරගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා අපවත් වේ වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මේ සසුනට අමිල මෙහෙවරක් කොට අපවත් වේ වදාළ සියලුම ස්වාමින් වහන්සේලා ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම රටදේ වෙනුවෙන් දිවිපිදූ සියලුම අභීත රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා නිවනින්ම නිවී සනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව සුමනා වීරසිංහ මහත්මනිය ඇතුළු පවුලේ දූ දරු මුණුබුණු මිරිබිරියන්ටත් ඥාතීත මිත්‍රාදීන්ටත් දරුවනේ ආශිර්වාදයේ ලැබේවා මුණුබුණු මිරිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක කර ගැනීමට දරුවනේ ආශිර්වාදයේ ලැබේවා එවාගේම ධර්ම දේශනාව සිද්ධ කළ අපට බෞද්ධයා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් ලක්වැසි ලෝවැසි හැමදෙනාටමත් උතුම් රත්නත්‍රේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයත් දිගාසිරි සම්පන්නියත් ලැබේවා හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුළින් වහවහ නිවන් අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව දායකත්වයේ භාරගෙන කටයුතු කළ කඩවත මේජ වසන්ත ගුණරත්න මාවතේ පදිංචි නොම්බර 385 අතර දවර දිවසේ පදිංචි සුමනා වීරසිංහ මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන් සියලු දෙනාටම රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් සියලු යහපත වේවා දිගාසරේ සම්පන්නියක් ලැබේවා කියලා ආශිර්වාද කරනවා ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක් රක්කන්තු තං සදා